මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ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 මේ වාසනේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවතර පිළිපෙකින් අවසර පසුගිය දවස් කීපයේම යෝගාවතරයන්ට සමත භාවනා වඩන්නම් හෝ වේවා විපස්සනා භාවනා වඩන්නම් හෝ වේවා යෝගාවචරයන්ට දැනගත්තොත් ප්‍රෝජන රාශියක් ඇත්තා වූ කාරණාවක් වශයෙන් කල්යාණ මිත්‍ර ගුණ ඉදිරිපත් කරගෙන ධර්ම දේශනා කීපයක් පවත්වන්න යෙදුණා. ඒ අනුව යෝගාවචරය තමන්ගේ කාය ජීවිත নিরপেক্ষව ඒ කියන්නේ ශරීරය පිළිබඳ ආසාවක් හෝ ජීවිතය පිළිබඳ ආසාවකින් තොරව කරගෙන යනා වූ මේ සත් වැඩපිළිවෙලට ඒකාන්තයෙන්ම සහාය වෙන ඒකාන්ත හිතේසික ඒකාන්තයෙන්ම හිතසුව එළවන්නා වූ කල්යාණ මිත්‍රෙක් තෝරා ගත්තොත් ඒක යෝගාවචරයට බොහෝම වටිනා අත්උදව්වක් වෙනවා අස්වසිල්ලක් වෙනවා ආදර්ශයක් වෙනවා යම් විදිහට මේ තෝරාගත් කල්යාණ මිත්‍රයා සුදුසු ගුණ සාහිත නොවේ නම් ඒක යෝගාවචරයාගේ ඉදිරි ගමනට බාධා වෙන්න පුළුවන්. මේ නිසා තමන්ට නියම සුදුසු කල්යාණ මිත්‍රයා තෝරා බේරා ගැනීම යෝගාවචරේකෝ සතු වගකීමක් නමුත් ඒක හිතලා කල්පනා කරලා කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි ඒ සඳහා අප කෙරෙහි මහා අනුකම්පාවෙන් මේ කරුණු ඉදිරිපත් කර මහා කරුණාවෙන් යුක්තව ඉදිරිපත් කළා වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනානුකූලවම කරුණු දැනගෙන ඉන්නවනම් ඒක Tamanට පහසුවක් වෙනවා. ඒ කරුණු අනුව Tamanගේ Taman තෝරාගත් කල්යාණ මිත්‍රයා මේ මේ ගුණ වලින් සහිතද කියලා පරීක්ෂා කරන්ත යෝගාවචයට පිරාතුවම අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා අපි ධර්ම දේශනා කීපයක් මාර්ගයෙන් මේ යෝගාවචර යෝගාවචරේ කුසත්විය යුතු යෝගාවචරයේ දැන සිටිය යුතු මේ කල්යාණ මිත්‍ර ගුණ ඉදිරිපත් කරගන්න යෙදුණා. අවසාන ධර්ම දේශනා කීපෙදී අපි සඳහන් කරේ තමන් තෝරා ගන්න කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සෘතයෙන්, ත්‍යාගයෙන්, වීර්යයෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් යුත් වේද බව. තමන් තෝරා ගන්න කල්යාණ මිත්‍රයා ඒකාන්තයෙන්ම සීල සම්පන්න සුත සම්පන්න ත්‍යාග සම්පන්න ආදී ගුණ වලින් සමන් විය යුතුයි. අවසාන දේශනාවේදී අපි මේ ත්‍යාග කියන වචනය සෑහෙන දුරට මූල ධර්ම වලටත් අධ්‍යක්ීම් වලටත් සම වෙනසේ විග්‍රහ කරන්න යෙදුණා. ඒ අනුව අපි වටහා ගත්තා යම් කිසි කෙනෙක් මෙවැනි කාය ජීවිත নিরপেক্ষව භාවනාවක් සඳහා මේ ත්‍යාගයේ යොදා ගන්නකොට එවැනි පුද්ගලයෙක් ඒ ත්‍යාගය නැත්නම් ත්‍යාග දීම, දාන දීම, අතහැරීම කවදාකවත් ලෞකික සැප. එහෙම නැත්නම් කාමාවචර ආනිශාස බලාපොරොත්තු වෙන්නේ මේ කරන්නේ වහ වහ මේ කෙලෙස් නිවා දැමීමේ අවසාන ප්‍රඥාව දිනු කර ගැනීමට හෝ එහෙම නැත්නම් తాවකාලිකව කෙලෙස් සබා තබන මේ ධ්‍යාන භාවනා කියන මේ දෙකින් එකට ඒ නිසා මේ කල්යාණ මිත්‍ර ගුණ යටතේ සඳහන් වෙන මේ ත්‍යාගයේදී ලැබෙන ආනිසංස සාමාන්‍ය ගිරියන් විසින් පවත්වන දාන වලට වැඩිය බොහොම සියුම් භාවයක් ගැඹුරු භාවයක් පවතිනවා. ඒ නිසා අපි තේරුම් අරගත්ත අයත්ෝ අල්පේච්ඡ භාවය ඇති කර ගන්නවා. ත්‍යාගවන්ත ගුරුවරයෙක් ආශ්‍රය කරනවා නම් ඒ යෝගාවචරයට දැනගන්න පුළුවන් ඒ ගුරුවරයා නිතරම ඇතිදී අනුන්ත දෙමේ තමන් අල්පේච්ඡව ගත කරන ස්වરૂපේ. මේ නිසාම එවැනි ගුරුවරු සන්තුෂ්ටිය කියන සතුට ලබනවා. ඒ වාගේම අසංසට්ඨ භාවයේ කියන බොහෝ දෙනා සමග ගැළපීමක් නැති විවේක ආශ්‍රය විවේක භාවය ලබන මේ ගති යම්කිසි ගුරුවරයෙක් ළඟ තියෙනවනම් අන්න ඒ ගුරුවරයා ආශ්‍රයට සුදුසුයි ඒකාන්ත හිතවාදී කියලා යෝගාවචර තේරුම් ගන්න. මේ විදිහට යම් කිසි කෙනෙක් Taman සතු වස්තුව හෝ ඥාති පිළිස හෝ කුඩා ඥාති පිළිස බොහෝ වස්තුව හෝ කුඩා වස්තුව අන්සතු කරලා ලබා ගන්න මේ අල්පේච්ඡ භාවය ලබා ගන්න මේ සන්තුට්ඨිය කියන හිත සතුට භාවය ඒ වාගේම අනුන් සමග නොගැලපෙන විවේකයේ ප්‍රිය කරගන්නා භාවය මෙතනින් නතර කරනවා නම් ඒ මට්ටමින් ඉදිරියට ඒ සඳහා ප්‍රයෝග කරන්නේ නැතිනම් ඒත් කල්යාණ මිත්‍රයෙක් වශයෙන් අඩපාඩු හිටිනවා. මෙන්න මේ විදිහට ලබාගත්තා වූ මේ වටිනා විවේකය ප්‍රයෝජනය පිණිස ඒකත් අත්තාය හිතාය පරහිතාය කියන විදිහට තමන්ගේ અભිවෘද්ධිය සඳහාත් අනුන්ගේ અભිවෘද්ධිය සඳහා ක්‍රියා කරන්න ඕනේ හිම කල්යාණ මිත්‍රය. මෙන්න මේ විදිහට ලද විවේකය තමන්ගේ අභිවෘද්ධිය පිණිසත් අනුන්ගේ අභිවෘද්ධිය පිණිසත් කටයුතු කිරීමට ගන්නා මේ ප්‍රයත්නයට කියනවා වීරිය කියලා. එහෙම නැත්නම් වීරියවන්තයා තුල දකින්න පුළුවන් ලකුණ තමයි නිතරම ඒ අමාරුවෙන් උපයාගත් ආ වූ ඒ විවේකය ශ්‍රද්ධාව කුසල ඡන්දේ වාගේ ධර්ම එතනින් නතර කරන්න ඉන් ඉදිරියට තව තවත් ගෙන යාම සඳහා නිතරම බිම නොතබූ බහා නොතබූ වීරියක් සහිත වෙනවා. වීරියක් සහිත විය යුතුයි. අන්න එවැනි වීරියවන්ත ගුරුවරයෙක් නැත්නම් කල්යාණ මිත්‍රයෙක් සබ්බක්මචාරීන් වහන්සේ නමක් තේරුම් ගත තෝරාගත්තොත් හඳුනාගත්තොත් ඒකේ තෝරාගත්ත හඳුනාගත්ත යෝගාවචරයට බොහොම ලොකු ගැම්මක් වෙනවා. ඒ මොකද මේ වීර්යයේ ස්වરૂපය තමයි කර්මාන්තයේ යෙදී ගත කරනකොට නැවත නැවතත් ඒ තමන් කරගෙන යන භාවනා කර්මාන්තයේ විදී පසුබෑමක් ඇති කරන ගතියක් එදිනෙදා භාවනා කරනත් බොහොම නිතර ආතතිය. අන්නේම පසුබෑමක් එන වෙන එනේන වෙලාවේ එනේන වෙලාවට ඒ තමන් ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් සත්‍යඥාචාරීන් වහන්සේලාගෙන් නැත්නම් ගුරු ඇසුරෙන් අලුත් වීමක් වෙන්නේ නැතිනම් ඒ භාවනා වැඩපිළිවෙල ඉදිරියට පවත්වාගෙන යන්නට අඩපාඩු වෙයි. මේ නිසා වීර්යවන්ත කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කිරීම යෝගාවචර ජීවිතයේට බොහොම පළපරෝජන සහිතයි. මේ නිසා යෝගාවචරය කල්යාණ මිත්‍රයා තුල වීර්යය ඇති බව හොඳට ඔයා බලලා තේරුම් ගන්න. ඒ වගේම තමයි යෝගාවචරයක් මේ වීර්යය ගුරුවරයා ආදර්ශයක් වශයෙන් දියුණු ඇති කරගෙන ලබාගෙන දියුණු කරගෙන යනකොට තමන්ට අර අත්තාය හිතාය කියන තමන්ගේ අභිවෘද්ධියත් පරහිතාය කියන විදිහට සාසන අභිවෘද්ධිය දෙකම ඉදිරියේදී කරන්න පුළුවන් වෙනවා. එහෙමනම් තමනුත් මේ ගුරුවරයා වාගේම මේ වීර්ය දියුණු පවුණු කරගන්නට උත්සාහ කරන්න. ගුරුවරයා ආදර්ශය දෙනවා ඒ අනුව යෝගාවචර උනන්දු වෙන්න. ඒ නිසා යෝගාවචරය මේ වීර්යය කියන්නේ විශේෂයෙන්ම මේ සමථ විදර්ශනා භාවනා කරන ඇත්තන්ට පූර්ණ කාලීනව භාවනා කරන ඇත්තන්ට වීර්යය බලපාන්නේ කොහොමද කියලා කරුණු කාරණා වශයෙන් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ යම් කිසි කෘත්‍යයක් යම් කිසි දුෂ්කර වැඩක් නැත්නම් භාර දෝර වැඩක් බරපතල වැඩක් කරලා එයින් ඵල ප්‍රෝජන ලබනවායි කියලා කියන්නේ එක වාරක එක පාරක එක ගැම්මක වීදිකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා විවිධ මට්ටමේ විවිධ ආකාර විදිහට මේ වීර්යය කෙනෙකුට අත්උදව් දෙනවා. ඒ නිසා වීර්යයේ ප්‍රභේද වීර්ය විවිධ අංශ පවතින බව මේ විදිහට වීර්ය ගැන උනන්දු වෙන යෝගාවචරයට දැනගන්න පුළුවන්. ඒ විවිධ අංශ නිසා යෝගාවචරයා තමන් යෝග කර්මය ආරම්භ කරනවා ඒ යෝග කර්මයේ ආරම්භ කරන්ට ප්‍රධාන වශයෙන් බලපාන්නේ කල්යාණ මිත්‍යා සතුව පැවති කලින් සඳහන් කරපු ಗುಣ හතරයි. සීලය නිසා, ශ්‍රද්ධාව නිසා, ත්‍යාගය නිසා, ආදී ධර්ම නිසා යෝග අවශ්‍යය තුළ ශ්‍රද්ධාව කුසල ඡන්දය කියන මේ දෙක පහළ වෙනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ බෝධිය මිනිසෙක් වශයෙන් අපිට මෙලොවදීම අත්දැක ගන්න පුළුවන්. වෙන දෙයක් නැත්නම් අඩු ගානේ අදහන්න පුළුවන්. විශ්වාස කරන්න පුළුවන්. කියලා අදහන ගතිය තියෙනවා. ඒ ඇදහිීමත් වගේම මම මේ උත්සාහ කොට බැලිය යුතුයි. මම උත්සාහ කළොත් මටත් මේක අත්දැක ගන්න පුළුවන් කියලා ඒ විශේෂ පවතිනා වූ කුසල ඡන්දය මේ දෙක තියෙනවා නම් වීර්යය ආරම්භ කරත් ලේසි. අන්නේ විදිහේ ඒ කටයුත්ත ආරම්භ කරන විට වීර්යද කියනවා ආරම්භ වීර්යය කියලා. ආරද්ධ විරිය කියලා කියනවා. මේ ආරද්ධ විරිය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. වැඩේ සම්පූර්ණයෙන්ම කෙලවර කිරීම දක්වා යනවා. අර ආරද්ධ විරියෙන් පටන් ගත්තා වූ කටයුත්ත ඉදිරියට කරගෙන යනකොට එහෙම නැතිනම් හරියට දක්ෂ විදියට මහා ගැඹුරු ඒ වගේම ඡන්දපරස ජලපාරක් කපාගෙන පීන පුරුෂයෙක් දැකපුවාම කෙනෙකුට හිතුනොත් මේ පුරුෂයා වගේම මටත් අතපය තියෙනවා ඇහ කන දිව නාසය පවතිනවා කල්පනා ශක්තිය තියෙනවා මටත් මේකට අන්තරාදායකයි ඒකට සනසලිදායකයි මේ නිසා මටත් පුළුවන් මේ දියට බහැලා මේ වාගේ වීර්ය කරලා අතින් පයින් වීර්ය කරලා ඒකට වෙන්න කියලා යම් කිසි කෙනෙක් ඒ ජලයට බැසගත්තා හා සමානයි මේ ආරද්ධ වීර්ය නමුත් ජලයට බැසගත්ත පමණින් ඒකට වෙන්නේ නැහැ ඊට පස්සේ ඒ ජලයත් සමග විශාල සටනකට පෙළඹෙන්න වෙනවා. ඒ මොකද Taman යන ගමනට හරස් කැපෙන විදිහටයි විරුද්ධ අතටයි මේ ජලයේ ප්‍රවාහය වේගය ස්රෝතේ පවතින. මේ නිසා බැහැගත් කෙනාට අර බැස ගැනීමට අවශ්‍ය වෙන වීර්ය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. වෙන විදිහකට කියනවා නම් අපි උදා වූ මහත් වූ ඥාති සමය වස්තු සමූහය අතහැරලා මේ භික්ෂු ජීවිතයේට යෝගාචර ජීවිතයට පෙළඹෙනකොට විශාල ශ්‍රද්ධාවක් පවතිනවා. විශාල කුසල ඡන්දයක් පවතිනවා. මම මාස 3න් 4න් මේ කටයුතු කරගන්නවා. සතියෙන් දෙකෙන් මේ විදිහ කරගන්නවා. හිතරවුල් බාණ ප්‍රමාණයට මම මේ කටයුතු කරගන්නවා කියන තරමට අද වීර්යයක්, අද කුසල ඡන්දයක් පවතිනවා. නමුත් ඒ නියම භාවනාවට සතිපට්ඨාන භාවනාවට බැස්සට පස්සේ ඒ વિશેයි පහළ වෙන දුෂ්කරතාවලදී අවශ්‍ය කරන මේ දෙවෙනි වීර්ය පන්තිය නොතබුනොත් යෝගාවචරයාගේ ප්‍රතිපත්තාන දිගේ ඉදිරියට යෑම ඇන හිටිනා පමණක් නෙවෙයි අර ආරම්භ වීර්ය පවා දුර්වල වෙලා යන්න පුළුවන්. වියාරු වෙලා යන්න පුළුවන්. ඒ නිසා මෙතන වීර්ය කොටස් දෙකක් පවතින බව වැටහෙනවා. මෙන්න මේ දෙවෙනි වැඩේට බැස්සට පස්සේ නැත්නම් ජලයට බැස්සට පස්සේ ඉදිරිපත් කර ගන්නා වීර්යයට කියනවා පග්ගහිත වීර්යය කියලා. ඒ ගත්තා වූ වගකීම නැත්නම් දැස්සා වූ කටයුත්ත දැඩිසේ පවත්වාගෙන යෑම. මේ පග්ගහිත වීර්යයේදී යෝගාවචරයට හොඳට තමන්ගේ தත්ත්වේ වැටේ. ඒ විතරක් නෙවෙයි අනුන්ටත් තමන්ගේ தත්ත්වේ වැටෙනවා. ඒ වාගේම යෝගාවචරයට තමන්ගේ ගුරුවරයාගේ தත්ත්වේ වැටෙනවා. මොකද මේ පග්ගහිත වීර්ය කියන එකේ කියන එක ප්‍රසිද්ධ රංග මණ්ඩලක පවත්වන රංගනයක් වාගේ. දුෂ්කරතාවයකටපත් වෙච්ච වෙලාවක තමගේ ගුරුවරයා කටයුතු කරන්නේ කොහොමද? ඒ අවස්ථාවේදී ඒ ගුරුවරයා තමගේ අර මුලින් තිබුණු ශ්‍රද්ධා ගුණ පිරිහ ගන්නවද? සීල ගුණ පිරිහ ගන්නවද? සුතමයේ ගුණ කියන දේ කරන කරන දේ කියන ගතිය පිරිහෙනවද? ත්‍යාගවන්තකම පිරිහෙනවද? එහෙම පිරිහෙනවනම් ඒක්පග්ගහිත වීරියේ අඩුපාඩු කියලා දැනගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් එහෙම පිරිහෙන්න දෙන්නේ නැතුව නැවත නැවතත් ඒ වීර්ය උනන්දු කරගනිමින් උනන්දු කරගනිමින් ඒ දුෂ්කරතාවට මුහුණ දෙනවනම් අන්න ඒ දේ ඒ ගුරුවරයාට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි ගුරුවරයා ඒ ඉෂ්ට කරනකොට ශිෂ්‍යයන්ට පේනවා ලෝකයට පේනවා ඒ නිසා මේ පග්ගහිත අවස්ථාවේදී කෙනෙකුගේ දක්ෂ අදක්ෂකම තමන්ටම වැටෙනවා අනුන්ටත් වැටෙනවා මේ නිසා යෝගාවචරයා ගුරුවරයාගේ මේ ආදර්ශය අරගෙන තමන් භාවනාවට බැස්සට පස්සේ ඒ භාවනාවේදී දුෂ්කරතාවයන් වලටපත් වෙනවා. මේ පත් වෙන දුෂ්කරතාවයන් වලදී යෝගාවචරය කටයුතු කරන්නේ කොහොමද කියන එකෙන් මේ පග්ගහිත වීර්ය කියන එක අර්ථයක් තේරුම් අරගන්න අනුන්ටත් වැටහෙනවා. මේ විදිහට කරගෙන යනකොට පවා කෙනෙකුට එපා වීම ඇති වෙන්න පුළුවන්. ගත්තා වූ වගකීම බිම තියන්න හිතෙන්න පුළුවන්. අතහරින්න හිත තියන්න පුළුවන්. ඒ ධර්මතම මේ සංසාර ගමන එහෙම නැත්නම් විශේෂයෙන්ම සංසාරේ පුරා පුරුදු කරගෙන ආපු මේ පුරුදු රාශිය කපල නැත්නම් කෙලෙස් වාසනාව අතහැරලා මේ නිවන් ගමන දුෂ්කරයි. ඒ නිසා කෙනෙක් ඒ අවස්ථාවේදී වැටුණට කෙනෙක් ඒ අවස්ථාවේදී භාරගත් দূරය බිම තිබ්බට කුතු වෙන්න දෙයක් නැහැ. බොහෝ දෙනාට වෙන්නේ ඒක තමයි. ඒ මොකද කාරණාව මේ වීර්ය පිළිබඳව ආත්පස නොදන්න නිසා. එයින් වැටෙන්නේ මේ වීරිය ආරම්භ ආරද්ධ විරිය තිබුණට පග්ගහිත වීරිය තිබුණට ප්‍රමාණවත් කරන්න පුළුවන් ඉවරයක් කරන්න පුළුවන් කටයුත්තකට නෙවෙයි අපි මේ බහැලා තියෙන්නේ. ඒ සඳහා පරිපූර්ණ විදිය කියන වැඩේ අවසන් කරලා දාන වීරියක් අවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති මේ වගේ වචන වලින් තමයි යෝගාවචර කටයුත්තක් පෙන්වලා දීලා තියෙන්නේ. ඒක බොහෝ මිනිස්යන් අතර ඥාන කල්පනාව ඇති පෙරපිනින් පහළ වෙච්ච පෙරපිනින් ලබාගත් මේ මනුස්ස ආත්ම භාවල බොහෝ දෙනාට මෙවැනි භාවනාවක් සඳහා මම දැසගත යුතුයි කියන වීර්යවත් පහළ වෙන්නේ නැහැ. වෙන විදිහට කියනවා නම් මේ කාම ලෝකය අතහැරින්න ඕනේ කියන අදහසවත් නෛෂ්ක්‍රම්‍ය අදහසවත් පහළ වෙන්නේ නැහැ. මොකද ඒ අතන ශ්‍රද්ධාව නැහැ. ඒ අතන කුසල ඡන්දේ නැහැ. ඒ අතර මේ යෝගාවචර පිළිස දැනටමත් ඒ කටයුත්ත සාර්ථකව නිම කළ පිළිසක්. වෙන විදිහකට කියනවා නම් ආරද්ධ විදිය බොහෝ කොට ලෝකෙට පෙන්වපු පිළිසක්. මේ විදිහට ආරද්ධ විදිය වශයෙන් සීල සමාදන් වෙලා නැත්නම් සාමනීර සීලය සමාදන් වෙලා ගිහි සීල සාමනීර සීල නැත්නම් භික්ෂු සීලයක් සමාදන් වෙනකොට මේක තමයි අපි මේ පේන්නේ. ඊට පස්සේ ඒ භාවනා ජීවිතේ පටන් ගත්තට පස්සේ එන දුෂ්කරතාවේදී පග්ගහිත වීර්ය නොතිබුණා නම් ඒ ශ්‍රමණ සැපයක්, සාමනීර සැපයක්, උපාසක සැපයක් ලබා ගන්නට හම්බ වෙන්නේ ඒක කටුගයක්, දුෂ්කර මාර්ගයක් වටපත් වෙනවා. ඒ මොකද පසුබාන හිත නිසා, පරාජයටපත් වෙච්ච හිත නිසා මේකට කියන්න බෑ පග්ගහිත භාවය කියලා. පග්ගහිත භාවය කියලා කියන්නේ Taman කලින්ම සැලසුම් කරගත්ත හිතට ගත්තා වූ අදහස බිම නොතබා වැටෙන්න නොතබා ඉදිරියට ගෙන යාමේ ඇති ශක්තිය. මෙතනදී බොහෝ දෙනාට ඒ නික්කම නැතන් ඊගෙන් කාම වස්තුන්ගෙන් වෙන් වෙන අවස්ථාවේදී තියෙන පවිත්‍ර පිරිසිදු අදහස ඉදිරියට ගෙන යනකොට සමහරු සම්පූර්ණයෙන් මේ අදහස අතහැරලා දානවා. එහෙම නැතිනම් ඊට වැඩිය ලාමක අදහසකට මේක ගනුදෙනු කරනවා. මේ කොයි එක වුණත් එයින් අදහස් වෙන්නේ මේ පග්ගහිත භාවය ඒ තමන් ගත්ත කෘත්‍යයට දැඩිව එළඹ සිටි භාවයේ දුර්වලකම. මේක සාක්‍ය සිංහ කියන බුදු ගුණයට ගැලේ දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ විරියං ආරබති. නියම වීරිය ආරම්භ කට යුතුයි. චිත්තම් පක් ගන්නාති. ඊට පස්සේ හිත දැඩි අදිෂ්ඨාන ශක්තියක් ගන්න ඕනේ. මේ කටයුත්ත මම කරනවා කියලා. ඒ කරන්ද ඒ අදිෂ්ඨාන ශක්තිය අත්‍යවශ්‍ය වෙන්නේ. මොකද වැඩේට බැහැගත් ඇත්ත දන්නව කොච්චර දුෂ්කරද කියලා මේක. එකම ආරමුණක හිත පවත්වනවා කියන එක කල්පනා කරනකොට එහෙම නැත්නම් පොත්වල කියවනකොට තේරෙන්නේ මේ තරම්ම ආනිසංස ජනකන මේක කොච්චර ලේසිද කියලා. නමුත් අපි දන්නවා ඒ කලින්ම නෛෂ්ක්‍රම්‍ය කිරීමත් කොහොම දුෂ්කරයි. නෛෂ්ක්‍රම්‍ය කරලා විවේකේ ලැබුණාට පස්සේ ලැබිච්ච විවේකය ආයි විවේකය චිත්ත විවේකයක් බවට පත් කරගෙන හිත සමාධියෙන් යුක්ත වෙයි අවස්ථාවට සමාධිගත අවස්ථාවට පත් වෙලා ඒ සැපේ ලබනවා කියන එක බොහෝම දුෂ්කර කාරණාවක් බොහෝම කලාතුරකින් කෙනෙකුට හරියන කාරණාවක් මේ නිසා පක්කහිත වීර්ය අවස්ථාවේ තියෙන වටිනාකම යෝගාවචර තේරුම් ගන්නවා අරමුණට හිත යෙදෙලා සමහර වෙලාවට හිත යෙදෙන්නේ නැහැ පටන් ගන්නකොටම සමහර යෝගින් සදා කරන විනාඩියක් දෙකක් තුනක් විතර යනකම් තමන්ගේ හිත අරමුණට යොමු කරගන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ මොකද හිතේ පවතින ආවේ වල්මත් ස්වરૂපේ නිසා අරමුණු රස හොයමින් විවිධ අරමුණු વિશે දුවන ගතිය නිසා ඊටාම අවශ්‍යතාවයෙන් මූල අරමුණට හිත යෙදුවත් හිතිනේ. නමුත් යෝගාවචරය පූර්ව කෘත්‍ය සිද්ධ කිරීමෙන් එහෙම නැත්නම් විවිධ උපක්‍රම කිරීමෙන් විනාඩි ගානකදී හෝ අරමුණට හිත නංවනවා. අරමුණට හිත නංවනකොට මුලදීම ඒ අරමුණේ ගැඹුරක් මොකුත් වැටහෙන්නේ නැහැ. අරමුණේ සතහන යාන්තමට පේන්න ඉඩ තියෙනවා. මේ සතහන පේනකොට අර ධර්ම රසයක් හෝ එහෙම නැත්නම් සමාධියේ ඇත්තා වූ මිහිරි ඵලයක් හෝ අත්දකින්න බෑ. තමයි යාන්තමට අරමුණට හිත නැංව පමණයි අරමුණ සතහන වශයෙන් පේන්නේ. මේ සතහන පේද්දිම මේ පග්ගහිත වීරිය පැවැත්වෙන්නේ නැතිනම් මේකමයි මගේ යුතුයකම මේ ආරමුණට හිත එල්ල කරන්න ඕනේ විතක්කේ මාර්ගයෙන් අරමුණට හිත නංවන්න ඕනේ නංවනකොට මට අර අඩුවම තරමේ අරමුණේ සතහන පේනවා ඒ කියන්නේ විතක්කේ වැඩ කරනවා ඊට පස්සේ මේ සතහන පෙනෙද්දිම පෙනෙද්දිම නැවත නැවතත් නැවත නැවතත් හිතට අරමුණට හිත නංවන්න නම් සෑහෙන වීර්යයක් අවශ්‍යයි ඒ මොකද ඒ යෙදෙන යෙදෙන වීර්යයට ප්‍රතිඵල එතන එතන ලැබෙනවා නම් වීර්ය වීර්යයෙන්ම කුළු ගැන්වෙනවා. නමුත් මෙතන එහෙම එකක් නැහැ. මෙතන පේන්නේ ආස්වාද ප්‍රසවාසයේ වේවා, පිම්බීම හැකිලිම වේවා, සමත වශයෙන් හෝ වේවා, විදර්ශනා වශයෙන් හෝ වේවා. මේ යෝගාවචරය අහුන් කන්දරයත් තමන් දන්නවා තමන් කරන භාවනාව. මේ භාවනාවේදී ආනාපාන පුස්පරැල්ලට හිත යොදාගෙන සමතේ වඩන යෝගාවචරයේ හෝ මේ හුස්ම රැල්ලටම හිත යොදන්න නැවත නැවතත් කුංචි වීර්යයක් තිබිලමයි. එහෙම නැතිනම් ආනාපානීය හෝ පසු අවස්ථාවක විදර්ශනාට නගන නැත්නම් බිම්බීම හැකිලීමේ වශයෙන් බලන කෙනාට මේ ආනාපාන වශයෙන් හෝ බිම්බීම වශයෙන් හැකිලීම වශයෙන් මුලින්ම වැටෙන సంతාණය මට මෙහෙමයි ආනාපානෙ වැටෙන්නේ. මට මෙහෙමයි බිම්බීම හැකිලීම වැටෙන්නේ කියලා මුලින්ම සතහන යට එන්නේ ඉඳතියි. මේ සාකහන වැටෙtti වැටෙහෙද්දිම වීරවන්ත යෝගාවචරයට ආචාර්ය උපදේශය මොකද්ද කියන්නේ? ඒ සාකහන දකිද්දි නැවත නැවතත් එහිම හිත නංවන. විතක්කේ පවත්තන. පවත්නකොට ඒ සාකහන වෙනස් වෙන ආකාර වැටෙයි. බැලුමක් වගේ පිම්බෙන අවස්ථාව වැටුණා නම් නැවත නැවතත් නැවත නැවතත් ඒකට හිත නංවනකොට නංවනකොට Tamanට වැටෙහිවි ඒ බැලු මේ පිරිච්ච පිරෙන ස්වරූපයේ මුලදී ප්‍රකටයි එන්නේ එන්නේ එන්නේ තුනී වේගන යනවා. එහෙම නැතිනම් Tamanට වැටහෙවි ඒ බැලුම වාර කීපයකට පිම්බි පිම්බි පිම්බි පිම්බි යනවා එක පිම්බීමක් තුර. මේ தত্ত্ব පේන්නේ නැහැ පළවෙනි වතාවට. ඉස්ලාම් පේන්නේ සතහන. මේ සතහන දෙස මේ පග්ගහිත වීරියෙන්ම නැත්නම් මේ වීරිය අවශ්‍යයි කියන පිළිගැනීමෙන්ම නැවත නැවතත් නැවත නැවතත් හිතේ නංවනකොට ඒ සටහන කාලයක් එක වෙනස් වෙන ආකාරය වැටෙනවා. මේ වැටුණත් තවත් ප්‍රමාණවත් නැති බව යෝගාවචරයේ වචන වලට අහුම්කම් දෙනකොට තේරෙනවා. ඒ මොකද සමහර ඇත්තන්ට අරමුණේ විනාඩි කීපයක් හිත පවත්වාගෙන ඉන්න පුළුවන් කිසිම හිතේවත් අරමුණේවත් ಗುಣ විශේෂයක් නොවේ. ඒ කියන්නේ වීරිය එන්නේ එන්නේ එන්නේ එන්නේ ඊට පස්සේ සීතල වෙමින් පවතිද්දී අරමුණයි හිතයි එකට තියෙන ඉඩ තියෙනවා. නමුත් ඒකට වග්ගහිත වීර්යය කියලා කියන්නේ. දැඩිසේ ගත්තා වූ වීර්යය කියලා කියන්නේ. දැඩිසේ ගත්තා වූ වීර්යය නම් සටහනක් දැකලා ඒ මත ආකාරයක් දැකලා මේ අරමුණේ ඇත්තව සෑම ස්වභාවික ලකුණක්ම නැත්නම් ඒ අරමුණට අත්‍යන්ත ආවේනික සෑම ලකුණක්ම දැක්කන්නේ මේ කියලා මේ වීර්ය අරමුණ පුරා පැතිරෙනවා. මෙන්න මේ විදිහට වීර්ය පුරා අරමුණ පුරා පැතිරෙන විදිහට පවත්වන්න නම් වහා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන යෝගාවචරයෙන් පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වාගේම අරමුණත් එක්ක මේ මෙනෙහි කර කර ඉන්නකොට ඔන්න හිතවිල්ලක්. හිතවිල්ලක් ආපු ගමන් ඒ අරමුණ කැඩිලා නැත්නම් අරමුණෙන් හිත ලුහුටලා ගිහිල්ලා අර හිතවිල්ල මෙනෙහි කරන්න යනකොට අර මෙතුආකල් පිම්බීමේ බලාගෙන ගිය වැඩපිළිවෙල ආයෙත් හොදවටනවා වගේ. නැත්නම් ගිය වෙලා ගියා වගේ. එතකොට යෝගාවචරයෙන් හිත වැටෙනවා. හිත වැටෙනවනම් මේ කියන්නේ පග්ගහිත වීර්ය මාදි කම දුර්වලකම. නැත්තම් පග්ගහිත වීර්ය දාන්නේ නැතිකම. ඒ නිසා අපේ රාතුවම දැනගන්න ඕනේ මේ පග්ගහිත වීර්යයේ තියෙන්නේ නොපසුබස්නකම. අපපටිවාණිතාවය කියලා මේකට සඳහන් කරනවා. හැරිලා බලන්නේ නැහැ පිටිපස්සේ මම කොච්චර ආවද මට පුළුවන් වේද මේ කියන්ට මේ විදිහට ගියොත් කවදා කෙලවර කරන්න පුළුවන් වේද ආදී විදිහට හිත පසුබාන ගතිය නෙවෙයි. ඉදිරියටම බලනවා Tamange ඉන්දීම හැකිලිම නැත්තම් වෙනම මූල කර්මස්ථානයේ ගිලිහිලා දෙවෙනි නැත්නම් අතුරු අරමුණක් ඉදිරිපත් වෙනන අතුරු අරමුණටත් අර මූල කර්මස්ථානයට වගේම ශ්‍රද්ධාවෙන් හිත නංවනවා. නංවමින් නංවමින් මේ පග්ගහිත වීර්ය බිම වැටෙන්න දෙන්නේ නැතුව භාවනාව ගෙනියන්න. අරමුණ වෙනස් වුණා කියලා හිත නරක කරගන්න නරකයි. අරමුණ වෙනස් වුණා කියලා හිත නරක කරගත්තොත් වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව පිරිහෙනවා නම් ඇදහිම පිරිහෙනවා නම් මේ පග්ගහිත වීර්ය බිම වැටෙනවා. බරක් ඔසවාගෙන යන කෙනෙක් ඒ බර නැත්නම් බරක් ඉහළට ඔසවන කෙනෙක් ඒ බර ඉහළට දරාගෙන ඉන්න වෙලාවේදී මතුරුෙක් ආවයි එහෙම නැත්නම් පිටිපස්සෙන් කවුරුද කතා කරායි කියලා ඒ බර බිම දැම්මොත් ඔහු දන්නව නැවතත් අර මූල ඉඳලා ඒ බර ඔසවන්න ඕනේ. ඒ වෙනුවට ඒ ඇතිවෙනා වූ දුෂ්කරතාවයේ දරාගෙන මේ බර ඉහළට ඔසවනවා නම් මෙතන තියෙන වීරකම වගේම වීරත්වය. මෙන්න මේ වීරත්වය තුල තමයි තමන්ට අර්ථය අනුන්ට අර්ථය කියන දෙකම සැලකේ. යම් කිසි කෙනෙක් මේ වෙලාවේදී මතුවෙනා වූ කුංචු කුංචු දුෂ්කරතා දරා ගන්න බැරිව නෙමෙයි දරා ගන්න පුළුවන් ශක්ති ප්‍රමාණයේ දුර්වලතාවලට මුහුණ දෙමින්ම මේක පැවැත්විය යුතු ව්‍යාපාරයක් බව දන්නේ නැතුව ඒ සෑම කුංචු කුංචු දේවල් වලටම පිළියම් කරන්න හදනවනම් එතන සඳහන් වෙන්නේ අත්ථ හිතාය නෙවෙයි කය හිතාය තමන්ගේ කය පිළිබඳව ඇත්තා වූ ආදර ලැබඳියාව නිසා කයට ලෙඩ වෙයි. කයට වෙහසක් වෙයි කියලා අරමුණ හෝ අතාරිනවා. වීර්ය හෝ දුර්වල වෙන්න ආරිනවා. නැවත ඉරියව වෙනස් කරන්න හදනවා. මදුරෝ ඉන්නවනම් එලවන්ට හදනවා. සද්ද එනවනම් ඒ අත්තන්ට කෑ ගහන්න එපයි කියන නැගිටින්න හිතනවා. ආදී ක්‍රම වලින් වීර්ය බින්දෙනවා. අරමුණ විශේෂයි හිත පවත්වන ගැටි දුර්වල මේ වෙලාවේදී ඉවසමින් ඒ බාහිර එන දේවල් පග්ගහිත වීර්යයෙන්ම ඉවසමින් අරමුණේම හිත පවත්වනවා නම් අන්න අරමුණ බාධක නැති සෑම වෙලාවකදීම අරමුණේ සෑම මූණ මූණක් ආත්පසින්ම දැකගත්තන මේ අවස්ථාවේදී අරමුණ පිළිබඳව පරිපූර්ණ භාවයකට පත් වෙනවා. එක අරමුණක් පිළිබඳව මෙන්න මේ පරිපූර්ණ භාවයටපත් වුණා නම් ඊට පස්සේ යෝගාවචරයට බොහොම ලේසි අනිත් ඕනම අරමුණක මෙන්න මේ විදිහට පරිපූර්ණව අරමුණේ ස්වභාවික ලක්ෂණ දැක ගන්න. මෙන්න මේ විදිහට මතුවෙන මතුවෙන අරමුණේ පරිපූර්ණ විදිහට අරමුණේ සා හැම හැම ස්වභාවික ලක්ෂණක් දැක ගන්න තරමට මේ වීර්ය දිනු වෙච්චාම ඒක කියන පරිපූර්ණ විදිය කියලා. මෙන්න මේ අවස්ථාව වෙනකොට භාවනාවේ උදී අපේ ඥාන මට්ටමට සෑම අරමුණකම මුල පටන් ගන්න පේනවා. ඒ වාගේම ඒ අරමුණ විපරිණාමයටපත් වෙන හැටි පේනවා. ඒ අරමුණ ගිලිහි යන හැටි පේනවා. මේ වාගේ විතරක් නෙවෙයි අරමුණු ලෝ කෝටි ගණන් එකවර අනන්ත අප්‍රමාණ මතුවෙමින් නැත්නම් ඒක අරමුණ ඇතුළත පුංචි පුංචි කොටස් ඒක පිම්බීමක් ගත්තත් ඒ පිම්බීමේ පිම්බීම වාර රාශියක් පවතිනවා. ඒ පිම්බීම ඇතුළෙම උණුසුම් සිසිල් ගතියක් පවතිනවා. මේ උණුසුම තියුණු තැන මේ සිසිලක මතුවෙනවා. මේ තදකම තිබුණ තැන මේ මෙලෙක්කම මතුවෙනවා. මේ විදිහට අරමුණේ නානාත් හැඩතල. ඒ වගේම අරමුණු රාශි. ඒ වගේම මහ වේගය. මේ සියල්ලම තියෙද්දි හිත කිසියම් සැලීමක් නැතුව වීර ස්වරූපයෙන් අර සෑම සියලු දෙයක්ම අල්ලා ගනිමි කියන හැඟීමෙන් බලාන යනවන මේ එක එක ලකුණක් පාසා හිත විශේෂණ වෙන්න පටන් ගන්නවා. මේ පුංචි පුංචි දෙයක් පවා අල්ලා ගන්න පුළුවන් විදියට හිත සියුම් භාවයටපත් වෙනවා. වෙන විදියට කියනවා නම් අරමුණ තුල සංගවී ඇති සෑම ධර්මයක්ම ධර්ම කොටාසයක්ම ඕජාව වශයෙන් රස බඳා ගන්න පුළුවන් අධිකපත් වෙනවා. Tamanට විඳ ගන්න පුළුවන් වෙන රසයකට බවටපත් වෙනවා. හරියට කියනවා නම් මුකේට ගත්තා වූ බත් පිටක් හොඳට දුනු මිදෙස් අප සහිත බත් පිටක් හොඳට විකලා ඒ අනුව හොඳට කෙල මිශ්‍ර වෙලා මුඛයේදීම ලබාගත හැකි වූ සෑම රසයකම ඕජාව ලබාගෙන යම් කෙනෙක් ඒක ගිල දමනවා නම් කවදාකවත් ඒ පිටකින් අජීර්ණයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඇත්තා වූ ඕජාව ශරීරයට උරාගන්නේ නැතුව පිට වෙන්නේ. අන්න ඒ වගේ තමයි මතුවෙන මතුවෙන සෑම අරමුණකම ඇත්තා වූ සෑම ධර්ම කොටාසයක් මතුවෙන පමණටම හිත නොපසුබැසීමේ අරමුණේ හැම හැඩතලයක්ම බලනකොට මෙන්න මේ ස්වභාවික ලක්ෂණ අතින් හිත පිරෙන්න ගන්නවා. ඒ ස්වභාවික ලක්ෂණ අතින් හිත පිරෙනකොට ලොකු පරිවර්තනයක් වෙනවා. භාවනා වෙන උද්‍යප්පේ ඥාන මට්ටමට හොඳ මෝරච්ච ස්වරූපයකට වීර්යයත් එක්ක ශ්‍රද්ධාව වීර්ය මේ අපි සාකච්ඡා කරන වීර්ය ගාන සතිය සමාධිය ප්‍රඥාව කියන අනිකුත් සෑම ඉන්ද්‍රිය ධර්මයක්ම සම්ම තලයට වැඩෙනවා. වැඩිලා වීර්යයට වැටෙන්න දෙන්නෙත් නැහැ, වීර්ය අනිත් ධර්ම වලට වැටෙන්න දෙන්නෙත් නැහැ. ඔක්කොම එකිනෙකා උරෙනුර ගැටිලා. ආද වෙලා. මේ අරමුණ රස විඳින්න පටන් ගන්නවා. මේ අවස්ථාවේදී මේ ස්වභාවික ලක්ෂණ වලින්ම හිත පිරී යෑම නිසා හිමීට හිමීට හිත මෙතෙක් තිබුණා වූ අරමුණේ තිබුණා වූ ප්‍රඥප්ති ලක්ෂණ හලන්න පටන් ගන්නවා. ඒ අරමුණේ ස්ත්‍රී පුරුෂ භාවය දැන් දකින්න බෑ. ඒ අරමුණේ ප්‍රිය අප්‍රිය භාවය දැන් දකින්න බෑ. ඒ අරමුණේ කැමැති අකමැති බව හොඳ නරක බව පුරුෂයෙක් සත්වයේ පුද්ගලයෙක් බව දකින්න බෑ. ඒ විතරක් නෙමෙයි තව ඉදිරියට ගියොත් මුලින් දැකපු සතහන දැක ගන්නත් බෑ. මේ නිසා මේ අවස්ථාවේ සමාධි යෝගාවචරෙන්ට වහාම වැටෙන්න පටන් අර ගන්නවා තමන්ගේ ශරීරයේ අමුතු ස්වරූප. සමහරට යට කොටස නෑ උඩ කොටස විතරක් කියනවා කියන. ඉතින් අර මේ පග්ගහිත වීර්ය පිළිබඳව ගැඹුරින් නොදන්න යෝගාවචර මේ වෙලාවේදී ඇත්ත එක ඇරලා බලනවා තමන්ගේ යට කොටස ශරීරයේ තියනවාද ඒ නැත්නම් එක පැත්තකට ඇල වෙලා වගේ නැත්නම් එක පැත්තක් හිස් බාවක් තියෙනකොට ඇස් දෙක ඇරලා බලන්න. එතකොට වෙන්නේ මොකද අර සිමු සමාධිය අර සත්‍ය අර වීර්ය සම්පූර්ණයෙන්ම ආය මුල ඉඳලා පටන් ගන්න වෙනවා. ඒ කියන්නේ මේ වීර්යයට සමාන වීරත්වයක් හිතේ නැති නිසා ශරීර ආශාව නිසා එනතන් දැඩිව අල්ලාගෙන ඉදිරියට ගෙන යන බරක් බිම නොතබ ඉදිරියට ගෙන යන අවස්ථාවේදී කුංචි දේවල් හිතට අරගෙන නැත්නම් Tamante කාය පිළිබඳ තිගැස්මක් නැත්නම් එපා වීමක් මේ වගේ දෙයක් නිසා මුල ආකාරයට නරකයි. දිගටම ඉදිරියට ගෙනියන්න නම් මේ පග්ගහිත වීර්යය තියෙනවා. පග්ගහිත වීර්යය මේ නිසා අවසන් කරන්නේ පරිපූර්ණ වීර්යය කියන මට්ටමේ. පරිපූර්ණ වීර්යය කියලා කියන්නේ මතුවෙන මතුවෙන අරමුණක් ශ්‍රී බුද්ධ දේශනාවනෝ කටයුතු මේ මතක් කරනවනේ අතීත වශයෙන් අනාගත වශයෙන් ප්‍රත්‍යুৎපන්න වශයෙන් වැටෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඕලාරික වශයෙන් හීන ප්‍රනීත වශයෙන් වැටෙන්න පටන් ගන්නවා. හීන වශයෙන් ප්‍රණී ඕලාරික වශයෙන් සුකුම වශයෙන් හීන වශයෙන් ප්‍රණීත වශයෙන් දුර වශයෙන් සාන්තික වශයෙන් අජ්ජත් වශයෙන් බහිත වශයෙන් මේ නිසා පිඹීම එහෙම නැත්නම් ආස්වාසය එහෙම නැත්නම් ශබ්දයක් එහෙම නැත්නම් රූපයක් එහෙම නැත්නම් ගඳක් ස්පර්ශයක් හිතවිල්ල මේ මොන්නම අරමුණකට හිත යෙදුවත් ඒ අරමුණ පිළිබඳව ගොරෝසු වෙලා මෙහෙමයි ඒක සියුම්ම ඇති වේගන යන වෙලාව නැති වේගන යන වෙලාව මෙහිමයි අරමුණව මට හොඳයි ප්‍රියයි මනාපයි භාවනා හරි ගියා කියලා හිතන වෙලාවේදී අරමුණ වැටෙන්නේ මට මෙහෙමයි. අරමුණ එපා වෙලා භාවනා කම්මැලි වෙලා දමල ගහලා යන්න හිතන වෙලාවේදී අරමුණ වැටෙන්නේ මෙහෙමයි. අරමුණ මගේ ළඟම මා තුළම පවතින විදිහට වැටෙන්නේ මෙහෙමයි. බාහිරේ තියෙනකොට වැටෙන්නේ මෙහෙමයි. ළඟ තියෙනකොට මෙහෙමයි. දුර තියෙනකොට මෙහෙමයි ආදී විදිහට මේ අරමුණේ රුචි අරුචිකම් අතහැරලා සෑම සියලු පැත්තකින්ම අරමුණේ ස්වභාවික ලක්ෂණ දැක ගන්න මේ පරිත්මේ පග්ගහිත වීර්ය පරිපූර්ණ වීර්යයක් වාටපත් වෙන්න ඉඩ ඇරලා භාවනාව ගෙනියන්න ඕනේ. නැත්නම් යෝගාර්ථ තේරුම් ගන්න ඕනේ වීර්ය ඉස්සල්ලාමේ ආරද්ධ වශයෙන් පටන් ගත්තට ඒක මෙච්චර ධර්ම රසයක් කරගෙන තියෙන්නේ ඒ සඳහා පරිපූර්ණ පරිපග්ගහිත වීර්යය තියෙන්න ඕනේ. දැඩිව භාවනාව ගෙනියන්න ඕනේ විදිහට. ඒ පග්ගහිත වීර්යය සම්පූර්ණ වෙන්නේ මේරීමෙන්. පරිපූර්ණ භාවයටපත් වීමකින්. මේ පරිපූර්ණ භාවය කියන්නේ එක පැත්තකට නම් මේ සම්මුති ලකුණු ප්‍රඥප්ති ලකුණු ගෙවලා සන්තතියට හිත වැටෙනවා. අරමුණක් අරමුණක් පාසම ත්‍රිලක්ෂණයෙන් වඩාත්ම ප්‍රකට අනිත්‍ය භාවය වැටෙන්න පටන් ගන්නවා. මේ අනිත්‍ය භාවයේ වැටෙනකොට සමහරුන්ට ඒකම බයක් බවට පත් වෙනවා. සමහරුන්ට ඒක මහ විශාල අලාභයක් වශයෙන් වැටෙන්න පටන් ගන්නවා. ඒක සූත්‍රවලත් කීප තැනකම සඳහන් වෙනවා මේ තමන්ගේ ජීවිතය පිළිබඳව, කය පිළිබඳව, එහෙම නැත්නම් දැඩි ආත්ම දෘෂ්ටිය සහිත පුද්ගලයන්ට මේ අනිත්‍ය ධර්මය වැටහෙන්න පටන් ගන්නකොට හරියට වැටහෙන්නේ කොහොමද? තමන් හරියට හෙලකින් පල්ලකට ඇදගෙන වැටෙනවා. තමන් සතුව තිබුණ සෑම ප්‍රතිෂ්ඨාවක්ම නැතුව ඇදගෙන වැටෙන්නාසේ වැටෙන්න පටන් ගන්නවා. මේ වෙලාවට බය පහළ වෙනවා. මේ වෙලාවට පදනම් විරහිත බවක්, අසරණ භාවයක් පහළ වෙනවා. මේ තමයි මේ භාවනාව පරිපූර්ණ භාවයට යන්න අරමුණක් අරමුණක් පාසා පරිපූර්ණ භාවයට යන්න දඟලන දැඟලීම. නමුත් මේ යෝගාවචරයෝ මේ ආත්ම දෘෂ්ටිය නැත්නම් කාය පිළිබඳ ආසාව වගේ දේවල් ජීවිතය පිළිබඳ ආසාවල් දැඩිව පවත්වමින් භාවනා කරනකොට මේ අවස්ථාවටපත් වෙච්චාම මේක බය වෙන්න කාරණාවක්, පාදනම විරහිත වෙන්න කාරණාවක්. මේ නිසා මේ කරුණු කලින් දැනගෙන තියෙනවනේ. ධර්මදේශනා මාර්ගයේ, සාකච්ඡා මාර්ගයේ, එහෙම නැත්නම් හොඳ ගුරුවරු ආශ්‍රය කිරීමෙන් අන්න යෝගාවචරයට භාවනාවේ මේ වීර්ය පග්ගහිත මට්ටමින් පරිපූර්ණ භාවයට යාගෙන එනකොට මේක මේ ආදනම විරහිත වෙන්න නැත්නම් හෙලකින් පල්ලකට කඩාන වැටෙන ස්වරූපයක් නෙවෙයි තියෙන්නේ මේ තිබුණු ගොරෝසු தত্ত্ব ගෙවිලා සියුම් தত্ত্ব භාවයටපත් වෙන්න හදාගන්න. තමන්ට වැටෙන ඕලාරික ප්‍රීති සුඛ අතහැරිලා ඊට වඩා ඊටාමත්ම සියුම් ප්‍රීති සියුම් සුඛයන් වලට හිත යන්නයි හදන්නේ. වෙන විදිහට කියනවා නම් ආමිෂ සැපය අතහැරිලා නිර්ආමිෂ සැපයක් තියාවටයි හිත යන්න හදන්නේ. මේ අවස්ථාවේදී යෝගාවචරය මේ වීර්ය පිළිබඳ පාඩම මෙනෙහි කරලා දිගටම කළ යුත්තේ මොකද්ද? අරමුණට හිත නැංවීම ඒ ව්‍යාපාරයේ දිගින් දිගට පැවැත්වීම. එහෙම නැතුව පිට පිට බලන්වක්වත් අඩුපාඩු නැති වෙච්ච දේ හොයන්නවත් පටන් ගත්තොත් මෙන්න මේ පග්ගහිත ස්වરૂපේ නැති මේක සඳහා හුත්තම වචනේ වශයෙන් ඉදිරිපත් කරන්න තියෙන වීරත්වය මේ අවස්ථාවේදී යෝගාර්ථ වීරත්වයේ පවතින මේ නිසා සමහර විටක මේ වීර්ය කියන එක විස්තර කරන්නට සඳහන් කරනවා සූර භාවය වීර භාවය සහ ධීර භාවය කියලා. සූර භාවය කියන එක අපිට සාමාන්‍ය අර්ථය දක්වන්න පුළුවන් තමන්ගේ ආය ජීවිත පැවැත්වීම සඳහා කර්මාන්තයේ දක්ෂකම්. වඩු කර්මාන්තයේ සූරයි. එහෙම නැත්නම් වෙළඳ ව්‍යාපාරයේ සූරයි, ඉගෙනීමේ සූරයි ආදී විදිහට කෙනෙක් සූර නැත්නම් ඒ පුද්ගලයාට ජීවිතේ බොහොම දුෂ්කරයි කටුකයි. ඒ නිසා කෙනෙක් සූර වෙන්න ඕන. තමන්ට අයිති ජීවනෝපාය විශේෂයි, තමන්ට අයිති කර්මාන්තයේ විශේෂයි කෙනෙක් සූර වෙන්න ඕන. නමුත් මේ සූර වුණාට ඒකේ තියෙන අඩුපාඩුවක් තමයි අනුන්ගේ සුභ සිද්ධිය මේ සූර්යා තුළ කැපී පෙනෙන්නේ නැහැ. සූර්යයා තමන්ගේ සුභ සිද්ධිය වශයෙන් සූරයි. යම් කිසි කෙනෙක් අනුන්ගේ තමන්ගේ දෙපාර්ශවයේම සූර භාවයේ පිළිබඳ කටයුතු කරනවා නම් ඔහුට සූර කියලා කියන්නේ වීරයයි කියලා කියනවා. වීර පුද්ගලයා කවදාකවත් තමන්ගේ අභිවෘද්ධියට පමණක් ඉදිරිපත් වෙනවනම් ඒක වීරයාගේ දුර්වලකම. වීරයා නිට්ටරෝම තමන්ගේ අනුන්ගේ දෙපාර්ශ්වයේම සුභ සිද්ධිය අත්තායත්තාය පරාජ්ජාය කියන දෙපැත්තම තියෙනවා. එහෙම තියෙනවනම් ඒ වීර්යාගේ කටයුතු වල එක පේනවා. යම් යම් විදිහේ දුෂ්කරතා, අවහිරතා, භයානකතා පත්තර වෙනකොට වීර්යය සැලෙන්නේ නැහැ, පසුබාන්නේ නැහැ. ඒ මොකද මේ ප්‍රඥප්ති ලෝකයේම හිතවිලි පවත්වපු මේ අපේ පු탁ජන හිතක් අරගෙන බැලුවොත් ඒ හිත මේ පු탁ජන භූමියෙන් හෙළු හෙල්ලුම් කාලා දෙතරලා ඊගාවට ඒ සන්තතියෙන් සම්පතිය ලකුණ දිගේ ඉදිරියට ගිහලා પરමාර්ථයට බැස ගන්න වෙලාව වෙනකොට ඒකට වීරකමක් තියෙනවා. තමයි මේ යන්න හදන්නේ බරපතල ගමනක ඒ ගමන යන වෙලාවේදී මේ වගේ මේ අද්භූත ජනක දේවල් ආශ්චර්යජනක දේවල් සිද්ධ වෙනවා. ඒ වෙලාවදී සැලුනොත් තමන්ටත් ආදර්ශය හොඳ නැහැ, අනුන්ටත් ආදර්ශය හොඳ නැහැ. ඒ නිසා ඒ කයි කොටස් පේන්නේ නැතුව වගේ වැටෙනවා. සමහර වෙලාවට බය වැටෙනවා. හිත තියෙන තියෙන තැන් වල හිත දරන්නේ නැහැ. හරියට රබර් බෝලකින් ගැහුවා වගේ පිටියකට අරමුණට හිත තියෙනකොටම හිත පැලලාපහුව වෙන ගතියක් තියෙනවා. මේ වෙලාවේදී දිගට වීර්ය පැවැත්වෙන්නේ නැතිනම් මේ පග්ගහිත වීර්ය පරිපූර්ණ වීර්යයක් බවට පත් කරගන්නට බැරි වෙනවා. එහෙම නැත්නම් තමන්ටත් අනුන්ටත් වැඩ ගන්න පුළුවන් තාලෙට මේ භාවනාව ඉදිරියට ගෙන යා ගන්න බැරි වෙනවා. ඒ නිසා යෝගාවචරය මේ පග්ගහිත වීර්ය හොඳට තේරුම් ගන්න ඕන. බරක් ඔසවන්නේ ඒ බර අවසාන තැනට පත් කරන තෙක් බිමනත බන්නාසේ අපකටිවාණිතාවෙන් ඉදිරියට ගියොත් අන්න ඔහුට පුළුවන් වෙනවා මේ පරිපූර්ණ භාවයට හිතපත් කරන්නට ඒ පරිපූර්ණ භාවයට හිතපත් කෙරුවේ නැතිනම් ඒ කර්මාන්තයේ ඒ ව්‍යාපාරයෙන් හොඳ ප්‍රතිඵල ලබන්න බෑ මේ නිසා අඩුම තරමේ සාමාන්‍ය අද පවතින தත්ත්වෙදී මතක් කරගන්න පුළුවන් තමන් යම් කිසි ගුරුවරයෙකුගේ සේවයක් අසුරක් උපදේශයක් බලාපොරොත්තු වෙනවනම් ඒ ගුරුවරයා අඩුම තරමින් මෙන්න මේ කියන විදිහේ ආරද්ධ වීර්ය සහිත පග්ගහිත වීර්ය සහිත පරිපූර්ණ වීර්ය අධ්‍යක්ෂ කෙනෙක් වෙන්න ඒක භාවනා ඥාන පැත්තෙන් සංසන්දනය කරලා කියනවනම් ඒ පුද්ගලයා නාම රූප පරිච්ඡේද, පච්චේ පරිග්ගා, සම්මස්සන ඥාන කියන தত্ত্ব ඉක්මවල මේ උද්‍යප්පේ ඥාන මට්ටමට හෝ භාවනා පිළිමත අධ්‍යක්ීම් සහිත කෙනෙක් වෙන්න ඕනේ. ඒ මොකද මේ සෑම ඉන්ද්‍රිය ධර්මයක්ම සද්ධා වේවා, වීර්ය වේවා, සතිය වේවා, සමාධි වේවා, ප්‍රඥා වේවා මේ උද්‍යප්පේ ඥානෙ මේරීමත් සමග මේරීමටපත් වෙනවා. ඒවා වැඩක් ගන්න පුළුවන් තරමට අනිකුත් ඉන්ද්‍රිය ධර්ම සමග එකිනෙකට උරෙනුර ගැටි ඉදිරියට යන්න පුළුවන් තරමටම පිරිච්ච භාවයකටපත් වෙනවා. එහෙම පිරිච්ච භාවයටපත් වෙච්ච කෙනාට නම් ඉතිරි පාඩම් ලේසියි. දෙන උපදේශ බුදුබණ හොඳට වැටහෙනවා. මෙන්න මේ සාමීමට්ටමට එන තෙක්ම භාවනා බොහෝමත්ම සැලෙන සුළුයි, ආපසු හැරෙන සුළුයි, කටුකයි, ඡන්ද ගොරෝසු භාව පවතිනවා. ඒ නිසා පරිපූර්ණ වීර්යයක් කෙනෙක් අද්දටු කෙනෙක්ගෙන් නම් උපදේශ ලබාගන්නේ ඒකෙන් තියෙනවා තමන්ටත් කවදා හරි මේ උපදේශ වලින් පරිපූර්ණ භාවයට ය아가න්න පුළුවන් කියන උත්සාහය බලාපොරොත්තු තියන්න පුළුවන්. මේ නිසා ගුරුවරයෙක් තෝරන වෙලාවේදී ඒ ධර්මයටවත් ඥාණය ඒක අපි කියන්න දන්නේ කොයි ගුරුවරයා කොයි කොයි මට්ටම කියනවාද කියලා. නමුත් තේරුම් ගන්න පුළුවන් පටන් ගත්ත වීදියේ පටන් ගත්ත කෘත්‍යය හැමාරේ දක්වාම ගෙන යන්න පුළුවන් ශක්තියක් ඇති කෙනෙක් එක්ක ඕනේ ගමනක් යනවා. ඒ වෙනතුව නිතරම ඒකෙන් මේකට මේකෙන් ඒකට මාරු කරමින් මාරු කරමින් යනවන ඒ උපදේශ මත ගිහිල්ලා ගොඩාක් වෙලාට මේ පග්ගයිති වීදියේ මට්ටමේදීම හිත පිරියෙනවා. හිත දුර්වල වෙනවා. ඒ නිසා එකම ආරමුණක් දිගේ එකම භාවනාවක් දිගේ එකම ක්‍රමයක් දිගේ ඉදිරියට ය아가න්න බැරි වෙනවා. ඒ නිසා තමන්ගේ මිත්‍රයා, කල්යාණ මිත්‍රයා වෙනි පරිපූර්ණ වීර්ය සහිත කෙනෙක් බව නැත්නම් පරිපූර්ණ වීර්ය අධදකපු කෙනෙක් බව තමන් තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්නට නම් තමනුත් භාවනා ටිකක් කරලා තියෙනවා. ඒ කරන කෙනා වැටෙනවා ආරද්ධ වීර්ය කියන්නේ මේකය, පග්ගහිත වීර්ය කියන්නේ මේකය, පරිපූර්ණ භාවයට එනකොට මෙන්න මෙහෙම කියන එක තේරුම් ගත්තන අන්න පුළුවන් තේරුම් ගන්න. ඒ නිසා මේ ධර්ම දේශනා මාර්ගයේ පවතින්නේ ගුරුවරයා තේරුම් ගැනීමත් අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි තමනුත් මේ මාර්ගයට මිදීම තුඩු දෙන යොමු වෙන ධර්ම ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මේ වීර්ය පිළිබඳව වීර්ය ආදාගෙන එනසම් වීර්යano කටයුතු කරන කෙනාට ආනිසංස කීපයක්ම ලැබෙනවා. එකක් තමයි මේ ආරද්ධ විරිය මත මේ බලනකොට ඒ යෝගාවචරයට විපස්සනා භාවනාව කියන්නේ මේකය. සතිපට්ඨාන භාවනාව කියන්නේ මේකය කියලා අහනවා. ඒ අහල සතිපට්ඨාන ආදී භාවනාවල ඇත්තව ආනිසංස තේරුම් අරගන්නකොට මට දැන් මේක පටන් ගන්න පුළුවන් මට දැන් මේක පටන් ගත යුතුයි කියලා මේ ආරද්ධ වීර්ය පහළ වෙනවා. ඊට පස්සේ මේ පග්ගහිත වීර්ය මට්ටමට මේ පුද්ගලයා මේ ලැබුණා වූ ගැම්ම අනුව ඉදිරියට ගියොත් දිගින් දිගටම දිගින් දිගටම තමන් තුළ මෙතුආකල් තිබුණා වූ ඒ පහළ වෙච්ච අකුසල කර්ම දුස්චර්ත ගති පහළ කිරීම දුරු කිරීම සඳහා යත්තට මේ පග්ගහිත වීර්යෙන් උනන්දුවෙන් කටයුතු කරගන්න පුළුවන්. යම් අකුසල් නොනැග පවතිනවා නම් තවදුරටත් නොනැගීම පිණිස ඔබාම තබා ගැනීම පිණිස මේ පග්ගහිත වීර්ය උදව් කරනවා. ඒ වගේම යම් නූපන් කුසලයක් මතු මතයතාව වීර්ය ධර්ම ආදී නූපන් කුසල තියෙනවා නම් ඒවා ඇති කර ගැනීම සඳහා මේ පග්ගහිත වීර්ය උදව් කරනවා. ඒ වගේම දැනටම උපන්නා වූ ශ්‍රද්ධා කුසල ඡන්ද ආදී කුසල ධර්ම කියනවනම් ඒවා තනවා වඩාගෙන දිනු පවණු කර ගන්නටත් මේ වීර්ය උදව් කරනවා. ඒ තමයි දෙවෙනි ලාභය. තුන්වෙනි එක තමයි අවදාහරි තමන්ටත් කල්යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන් වෙනවා. අනුන්ටත් ආදර්ශයක් ඇතුව මේ කටයුත්ත නිම කරන්ට නිම කරලා අනුන්ටත් ආදර්ශයක් දෙන්න පුළුවන් ශක්තියක් මේ වීර්යය පවතිනවා. ඒ නිසා මේ ආරද්ධ වීර්යය ඇති කෙනාට තමයි මේ ලෝකේ සියලු සම්පතම කියලා සමහර ආචාර්යවරු මත පහළ කරනවා. යම් කිසි කෙනෙක් එහෙම ආරද්ධ වීර්යය ඇතුව බැහැ ගන්න නැතුව ගොඩ ඉඳගෙන මේ පීන නැටි ඉගෙන ගන්න උත්සාහ කරනවා නම් ඒ අත්ංගෙන් Taman වශයෙන් හෝ අර්ථ සිද්ධිය සැලසෙන්නේ නැහැ. අනු වශයෙන් හෝ අර්ථ සිද්ධිය සැලසෙන්නේ නැහැ. ආරද්ධ වීර්යය කියලා කියන්නේ දියට බැස ගන්න ගතිය තියෙනවා. භාවනාවට Taman වශයෙන් යෙදෙන ගතිය තියෙනවා. එවැනි පුද්ගලයෙකුට තමයි මේ සූර ගති, වීර ගති දිගේ ඉදිරියට ගිහිල්ලා ඒ වගේ ජයග්‍රහණ ලැබලා සියලු සම්පatti මනුෂ්‍යකමේ ලබන්න පුළුවන්, සාධනේ ලබන්න පුළුවන් උත්පරිම සම්පatti ලබා ගන්න. එවැනි කෙනාට අපි කියන්නේ සූර්යා කියලා නෙවෙයි, වීරයයි කියලා නෙවෙයි, ධීර කියනවා. ධීර පුද්ගලයා කියලා කියන්නේ අර සූර කියපු තමන්ගේ අත්ත සිද්ධිය සලසනවා විතරක් නෙවෙයි වීර කියන විදිහට අනුන්ගේ තමන්ගේ දෙපාර්ශ්වයේම සුභ සිද්ධිය බලනවා විතරක් මේ ඥාණයටත් ඉඩ දීලා ඥාණයත් මුසු කරගනිමින් අර ධීර භාවය අවසාන දක්වාම ගෙන යන්න පුළුවන් කෙනාට කියනවා ධීර භාවය. මේ නිසා වීර්ය යෝගාවචර ජීවිතයකට කොච්චරනම් ආසන්නෙන් උදව් කරනවද කියලා මේ සුදු බන්නට අහනකොට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මේකම වෙන විදිහට කියනවා නම් මේ වීර්යම තවත් පැත්තකින් අපිට තේරුම් අරගන්න පුළුවන් මේ අභිධර්ම ක්‍රමයේට මේ වීර්ය පිළිබඳව දක්වන්නේ මේකය ලක්ෂණය මේකේ රසය මේකේ පච්චපට්ඨානෙ මේකේ පදත්තානෙ වශයෙන් වීර්යයේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන වශයෙන් සලකනකොට අපිට මේ යෝගාවචර ජීවිතයට වීර්යය උදව් කරන හැටි පිළිබඳව තවත් ආලෝකයක් එළියක් වට ගන්න පුළුවන්. වීර්යයට කියන්නේ උත්සාහන ලක්ෂණ. ඔසවා තබන ගතිය. ඒ මොකද සද්ධාවත් කුසල ඡන්දයක් කියන ධර්ම නිතරම ඉහළ පහළ යන සුළුයි. අපි මුලින්ම සඳහන් කරගත්ත විදිහට සමාධි කියන මේකට ගිහි සද්ධාව කියනවා. එහෙම නැත්නම් ප්‍රසාද සද්ධා සැලෙන සුළු සද්ධාව. මේ සද්ධා නිතරම ඉහළ පහළ යනවා තමන් ආශ්‍රය කරන පුද්ගලයෝ ඒ සද්දේය වස්තු දකින්න වෙලාවට ශ්‍රද්ධාව හොඳයි නැති වෙලාවට ඒවා දියර වෙලා යනවා. බාල වෙලා යනවා. ඒ වගේම ශ්‍රද්ධාව හොඳ නම් කුසල ඡන්දය හොඳයි. ශ්‍රද්ධාව හොඳ නැත්නම් කුසල ඡන්දයත් හොඳ නැහැ. යම් වෙලාවක ශ්‍රද්ධාව කුසල ඡන්දය හොඳද ඒ වෙලාවේදී අර්ථ සිද්ධිය හැදෙයි. යන්න වෙලාවක සද්ධා කුසල ඡන්දය අඩුද අනුන්ට තමන්ට දුක් පිනිස පිහිටනවා ඒක. මෙන්න මේ විදිහේ අනුන්ට තමන්ට දුක් පිනිස පිහිටන විදිහට සද්ධාව වැටිලා යන වෙලාවට කුසල ඡන්දේ වැටිලා යන වෙලාවට ඒක ඔසවා තබන ගතිය තියෙන්නේ මෙන්න මේ වීර්යය. ඒ නිසා වීර්යයේ කෘත්‍යය තේරුම් ගන්න ඕනේ. ලක්ෂණ විදේ ලක්ෂණේ වශයෙන් තියෙන්නේ උත්සාහන ලක්ෂණ ඒ උත්සාහ කරන ගතිය ඒ වගේ උපස්තම්භන රස යම් විදියකට වැටුනොත් දැනගත්තොත් හරියට වැටෙන කේද වැටෙන මේ කනසයිත කේල් ගහකට කරුවක් ගහනවා. ඒ නැත්තම් දි රාගිය ගියක් වැටෙන්න දෙන්නේ නැතුව කුණ්‍යක් ගහලා ඔසවා තබන්නසේ උපස්තම්භණය වෙනවා. ඒකට පදනම සලසලා දෙනවා වීර්ය. ඒ නිසා වීර්ය රහිත වීර්ය කියන එක ආරද්ධ වීර්යයේ, පග්ගහිත වීර්යයේ, පරිපූර්ණ වීර්ය ආදී වශයෙන් පුහුණු නොකරපු කෙනා මේ අවස්ථාවේදී අසරණ භාවයටපත් වෙනවා. සංකලොත් භාවයටපත් වෙනවා. මොකද තමන් තුලින්ම දුෂ්කරතාවලදී වීර්ය මතු කරගන්න දේ හොඳය ඒක කරන්නේ මෙහෙමය කියලා පාඩම් නැහැ. ඒ නිසා වැටෙන බව දැන දැන ශ්‍රද්ධාවෙන් වැටෙන බව දැන දැන කුසල ඡන්දයෙන් වැටෙන බව දැන දැන අසරණ වෙනවා. ඒ වැටෙන දෙයට යට වෙනවා. වීර්යවන්ත කවදාකවත් යට වෙන්නේ නැහැ. වීර්යවන්ත නිතරම වීරත්වයේ තමයි ඉදිරිපත් කරගන්නේ. මේකට හොඳ උපමා කතාවක් එනත වටිනා දීර්ඝ සූත්‍ර දේශනාවක් සඳහන් වෙනවා. මජ්ක්‍ධිම නිකායේ බුදුරජාණන් වහන්සේගේ උපමා විතරක් මෙතන ඉදිරිපත් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන උපමාවක් ලතුකිකෝපම උපමාව කියලා. ලතුකිකෝපම උපමාව කියලා කියන්නේ ලතුකි කියලා සඳහන් කරන්නේ කැටකිරිල්ල කියලා අපිට සිංහලෙන් ගන්න පුළුවන්. බොහෝමත්ම සුපාරි බොහෝමත්ම සහල්දු බොහෝමත්ම ශක්තිය අඩු කිරිල්ලක් ඊටාන පුංචි කිරිල්ල තමයි කැටකිරිල්ල. ඒ කැටකිරි තැනකින් තැනකට ඉගිලිලා යනකොට ඒ අතරමැද දි รา ගිය කොළයක් තිබුණත් වැල් කෑල්ලක් තිබුණත් නැත්නම් සාමාන්‍ය ලෙලදෙන පැද්දෙන කොළයක් තිබුණත් කවදාවත් කැටකිරිලි ඒ කොළය හරහා යන්න ඕ කොළය තල්ලු කරගෙන යන්න පියාඹන්නේ. මොකද Tamante ඉච්චර ශක්තිය නැති නිසා කොළය ළඟින් හැදිලා යනවා. එහෙම නැත්නම් පියා බිල වෙන තැතකට හරවනවා. මේ තමයි කැටකිරිලි තමගේ ගමන් මාර්ගය හොයාගන්න හැටි. ඒ මොකද ඒ පියාසරණ අවස්ථාවේදී කුංචි දෙයක් ඇඟට වැදුනත් Tamange සමබරතාවය නැති වෙලා ඒ පියාසරිය බිඳ වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කැටකිරිලිගේ ගමන මතුවෙන සෑම බාධාවකටම කරාරින ගතිය. කරාරලා තමයි තමයි ගමන කරගන්නේ. නමුත් ඊට වැඩිය ආත්මයෙන් වෙනස් ස්වරූපයක් තියෙන සද්දන්ත කුලේ ඇතෙකුගේ. සද්දන්ත කුලේ ඇතෙක් අල්ලගෙන ඇවිල්ලා රජ රජතුන්ගේ ඇත්ගාලේ හෝ වේවා එහෙම නැත්නම් වෙන පිටුවරේගේ බ්‍රාහ්මණයක ඇත්ගාලක හෝ වේවා තද වරපටක දාලා බැඳලා ඇත්තා මැරෙනකම් අර වරපට කඩන්න උත්සාහ කරනවා. කවදාකවත් ඒක අතාරින්නේ නැහැ. මොකද ඒ තරම්ම Tamanගේ ශක්තිය පිළිබඳව ඇතාට විශ්වාසයක් තියෙනවා. එනිසා ඇතා බාධක ධර්ම ඉදිරියට ආවට කවදාකවත් ඒවට හැරිලා යන්නේ අවු ඒ බාධකෙද මූල දෙක. නලාගාරං කුංජරෝ කියලා මේ බට දඬුවලින් හදපු ගියකට ගෙයක් Tamange ඉදිරියටපත් වුණොත් ඒ යථායේ බඩගඳුගේ බිමකට බලන් හරහා ගමන් කරනවා. අන්න ඒ වගේ සමහර වෙලාවට මේ ශ්‍රද්ධාව නැති, කුසල ඡන්දේ නැති, වීර්ය පිළිබඳව බනහක් නැති අත්ංගේ හිත කැටකිරිල්ලගේ හිතක් වගේ. මතුවෙන සෑම ධර්මයකදීම ධර්මයේ බාධාවට ඉඩ තියලා Taman පසුබාහනවා. මම එතනින් හැදලා යනවා. මතුරේ කෑවොත්, හොරපේ කෑවොත්, සද්දයක් ඇහුනොත් ඒක පිළිබඳව හිත නරක කරගෙන පශ්චාත්තාප වෙලා අනේම මාසරණයි මෙච්චර මාන්තිලා ජීවිතය අතහැරලා ඇවිල්ලා කරන්න ගියාට මේ දේ කරගන්න අපිට දෙන්නේ නැහැ ලැබෙන්නේ නැහැ කියලා බාහිර ලැබෙන දේවල් පිටවල කනස්සල් වෙන ගතිය. පසුබාහන ගතිය. නමුත් බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා හැම ශාක්‍ය පුත්‍රයෙකුටම මේ සද්දන්ත කුලේ ඇත්තෙකුගේ හිත ඉල්ලගන්නේ කියලා. නැත්තම් ඒ හිත භාවනාදී යොදන්නේ කියලා. එන විදිහ කියන පග්ගහිත හිතක් ඇති කරගන්නේ කියලා. මතුවෙන අරමුණ, මතුවෙන දුෂ්කරතාවයේ කම්කටොළදී පසුබාහන ගතිය එන්න එපා. ඒ අරමුණ මැත්තේ මැරෙන එක එහෙම ගිය කෙනාට විතරයි කවදා හරි ඒ අරමුණ ජය ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අර විදිහේ පසුබාහන එනේන අරමුණට කරදෙන මඟ අරින ගතිය, කර නොදෙන ගතිය આવොත් එහෙම හිතේ එන්නේ එන්නේ පිළිහෙල. ඒ තමයි හිතේ ස්වરૂපය. එහෙම පිළිහිච්ච හිතේ තියෙන භයානකකම තමයි හැම වෙලාවෙතම අකුසලයට බරයි. තීන මිද්දේට බරයි. පසුබාහන ගතියට බරයි. මුල විදියේ අකුසල ධර්මයක් මතුනත් මේ කමක් නැහැ කියන විදිහේ හිත පහළ තව ඉස්සරහට අකුසල ධර්ම පහළ වෙයි කියලා තිබුණත් තමයි මේ යන්නේ නුපුරුදු ගමනක්, නෝරු ගමනක්, ඕන නැති ගමනක්, මේ දුකටපත් වෙන ගමනක් කියලා අනේ කමක් නැහැ කියලා මා මොරොන්දංකමක් හිතේ පහළ කරගන්නවා මේ වීර්ය නැති වෙලාවේ. ඒ වගේම වීර්යයෙන් කළ යුතු කුසලයක් විශේෂයි පසුබාහන ගතිය ඇති වෙනවා. ඒ නිසා මේ පසුබාහන හිත අර කලින් කියපු අත්තාය හිතාය කියන එකට සම්පූර්ණ හාත්පස වෙනස. ඒ කියන්නේ තමන්ටත් අනන්තත් දුක පිණිස පිටර. මේ නිසා අපි වහවහ එවැනි පසුබාන හිත යටපත් කරගෙන ඉදිරිපත් වෙන හිත එහෙම නැත්නම් පග්ගහිත දියුණු කරගන්න. එහෙමනම් මේ වීර්යයේ ලකුණ කියන මේ උපත් හම්බන රසය නිතරම තමන්ගේ සංකීර්ත ධර්මයන් ශ්‍රද්ධාව කුසල ඡන්ද ආදී ධර්ම ඒ වගේම සති සමාධි ප්‍රඥා ආදී ධර්ම ඔසවා තබා ගන්නා ශක්තිය ඇත්තා වූ වීර්ය අපි අදහන්න ඒකත් එක්කම ඉදිරියට යන්න ඕන. ඒ වාගේම <clears throat> වීර්යයේ තියෙන වීර්ය තියෙන කෙනාට ලැබෙන ලාභය තමයි මේ පරිපූර්ණ භාවය. තමයි තිබුවා වූ බලාපොරොත්තුවක් කලින් ඇති කරගත්තා වූ අදිස්ථානයක් තියෙනවනේ ඒ අදිස්ථානෙ දක්වාම ගෙනියනවා. පරිපූර්ණ භාවයට ගෙනියනවා. අසංසීදන රසක්. සංසීදනය කියලා කියන විදිහට අතරමැද සීතල වෙන්න, අතරමැද කරාරින්න, අතරමැද හැරිලා යන ගතියක් වෙනවා. අසංසීතල රටා විකතෝම ඉදිරියට යනවා. පක්ඛන්දරය කියලා සමහරවිට මේක සඳහන් කරනවා. බලාපොරොත්තු තිබුදී ලබල මිස අතාරින්නේ නැහැ. මේක භාවනාවේදී විවිධ මට්ටම් වලින් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ කායानुපස්සනාව පිළිබඳව මුලින්ම උපදෙස් දෙනකොට ඒ යෝගාවචරයට පළවෙනි දවසේ පළවෙනිම පරියන්කේදී හෝ වේවා. විනාඩි 10 15 යනකොට ඕන වේදනානුපස්සනාව පිළිබඳ අභියෝගේ පහළ වෙනවා. සමහර විටක සමහර යෝගාවචරින්ට වේදනාවට පස්ස වේදනානුපස්සනාවට විස්තර වෙලා චිත්තානුපස්සනාව බාධාව පහළ වෙනවා. මේ බාධාව පහළ වෙන්නේ මේ වේදනාවේදී නැත්නම් කය වශයෙන් වේදනාව දෙමින් භාවනාවට බාධා කිරීම, හිත වශයෙන් විවිධ හිතවිලි වික්ෂිප්ත භාවයෙන් හිත කම්මැලි කිරීම විවිධ තාරාතිරම් වල සිද්ධ වෙනවා. අපට දක්ෂ යෝගාවචර තේරුම් ගන්න පුළුවන් කොහොමද? තමන්ට මතුවෙන වේදනාවේ ශක්ති ප්‍රමාණයක් යට කරගන්න යම් කෙනෙකුට උත්සාහ කරනවා නම් හැම කුංචි කුඩා ලොකු කුඩා සෑම දෙයකටම යට වෙන්නේ නැතුව තමන්ගේ ශක්ති ප්‍රමාණය වේදනාවට අද මම මුණ දෙනවා කියලා යමෙක් යනවනම් පළවෙනි පරියන්කේ ඉඳලම ඔව් කායන ප්‍රශ්නාව හර්ගියා හෝ වේවා නැති ගියා වේවා වේදනාවන් ප්‍රශ්නාව පිළිබඳ පළවෙනි පාඩම ඉගෙන ගන්න. එහෙම නැත්නම් චිත්තානුපස්සනාව පිළිබඳ පළවෙනි පාඩම ඉගෙන ගන්නවා. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම Tamante එදාට එදාට පුළුවන් ප්‍රමාණයේ වේදනා ප්‍රමාණයක් විඳ දරා ගැනීම විඳ දරා ගැනීම යනවන ඉන් යෝගාවචරයට වැටෙනවා හිත වෙනකට වඩා බොහොම උපේක්ෂාශීලී වේදනා ආපු පළියට සැලෙන්නේ නැහැ යම් ප්‍රමාණයකට වේදනාව විඳලයි දරා ගන්න බැරි වේදනාවකදී තමයි තමයි චේතනාව වෙනස් කරන්නේ නැත්නම් වේදනාව දිගේ ඉදිරියට යනවා ඒ වාගේම හිතවිලි වලත් නව මහ විතර්ක වලටම හිත යට වෙන්නේ නැහැ. සාමාන්‍ය බරපතල නැති විතර්ක ආවට ඒව අදිෂ්ඨාන ශක්තියෙන් හෝ මෙනෙහි කිරීමෙන් පැත්තක තියලා අරමුණේ පිහිටනවා. ඊටාම බරපතල කාම ව්‍යාපාද ආදී විතක්ක આવොත් ඉති යට වෙනවා. ඒ මොකද Taman තුල හිංජිය ධර්ම දියුණු නැති නිසා. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට ඉස්සරහට එවැනි විතක්ක ආවත් මුණ දී ගන්න පුළුවන් වෙනවනම් අන්න තේරුම් ගන්නවා Taman අභිමතාර්ථයේ දිහාවට දවසින් දවස ඉදිරියට යනවා. මේ වෙනකොට සමහර යෝගාවචරයන්ට ප්‍රශ්නයක් මතුවෙනවා මේ විදිහට වේදනා ආවට සෑම දෙයක්ම ඉවසීම වටින දෙයක්ද කළ යුතු දෙයක්ද එහෙම නැත්නම් ඒක අහේනිය පිටස නරක පිණිස පිටවිද එහෙම නැත්නම් බාහිරින් එන හිතට එන දුක් කරදර ඉවසන්න නම් පුළුවන් නමුත් ඉවසන එක හොඳ ඉවසන එක වටිනවද අනුන් දොස් කියනකොට ඉවසන්න පුළුවන් නමුත් මේ ඉවසැවුවොත් කවදා හරි ඒ පුදුලට වඩා යටත් වෙන්න වෙයිද එහෙම නැත්නම් ඒ පුද්ගලයෙක් ඇවිල්ලා තමයි යටපත් කරගන්න විවිධ වැඩ කරනවා. ඒ වෙලාවට ඉවසන්න පුළුවන්. නමුත් ඉවසැව්වොත් කවදා හරි ඉවෙනි කර නැත්තු මාව තලා දමා විද භාවනාව නම් කමක් නැහැ මට එතකොට ඉස්හානින්ටත් හම් වෙන්නේ නැහැ කියලා සමහරලාට ඉවසන්න පුළුවන්කම තියෙද්දිම වහ ප්‍රතිකාර ප්‍රතික්‍රියා කරනවා හැපෙන්න යන ගතිය මේ තමයි ඒ අර අන්දේකු වෙලා හෝ බීරේක වශයෙන් ඉඳලා හෝ බැරි කෙනෙක් වශයෙන් ඉඳලා හෝ මලමිනියක් වශයෙන් ඉඳලා හෝ රැකගත යුතු ගුණ ජීවිතය දන්නේ නැතුව තමන්ට ඇති පුළුවන්කාරකම් පෙන්නලා මේ මේ දේවත් එක්ක හැප්පෙන්න යනවා. වේදනාවක් එනකොට වේදනාවක හැප්පෙන්න යනවා. එහෙම නැත්නම් හිතට විවිධ වික්ෂිප්ත ගති ප්‍රශ්න එනකොට ඒවත් එක්ක හැප්පෙන්න යනවා. එහෙම නැත්නම් පිටින් බාහිරෙන් කවුරුත් ඇවිල්ලා මොන මොන පුංචි පුංචි බලපෑම් කරන හදනකොට ඒවත් එක්ක හැප්පෙන්න යනවා. මෙහෙම ගියොත් එහෙම ඒ අත්තාය හිතාය පරහිතාය ධර්ම සම්පූර්ණ කරගන්න ලැබෙනවා. යෝගාවචරය එතනදී උපායශීලී වෙන්න ඕන. උපායශීලී වෙලා බයපක්ෂව හෝ කමන්නේ. ඒ තමන්ගේ ධර්ම වීර්ය ධර්ම දිනු කරගන්න උත්සාහ කරනකොට උත්සාහ කරනකොට ධර්මයේ සත්‍යයි ඒ වාගේම බුදු ගුණ සංගුණ සත්‍ය නිසා කවදාත් පසුබාණ්ඩ වෙන්නේ නැහැ. තමන්ට ධර්මයේ ආරක්ෂාව නිසා ඉබේම ඉදිරියට යා ගන්න පුළුවන්. මේ නිසා වේදනානුපස්සන, චිත්තානුපස්සන ධර්මවලදී යෝගාවචර දවසින් දවස දවසින් දවස ඉදිරියට යනවා. මේ මොකද මේ අසංසීතන රසය නිසා වීර්යයක් ආ වූ පසුනබස්න කෙලවර දක්වාම යන රසය නිසා මෙවැනි වේදනා මෙවැනි වීර්යයක් ඵලදායි වටිනා වීර්යයක් කොහෙන්ද අපිට ලැබෙන්නේ එනතම් මොකක් පදනම් කරගන්න ලැබෙන්නේ කියනවනම් විරියාරම්භ වත්තු විරියාරම්භ වත්තු පදත්පාන අපිට නිතරම විරියාරම්භ වත්තු මෙනෙහි වෙනවනම් ඒ පිළිබඳව මතකය අලුත් වෙනවනම් ඒක තමයි අලුත් වීර්ය අලුත් වෙන්න හේතුව මේකට කියනවා ජාති දුක අපට නිතර මතක් වෙනවනම් ඒක විරි ආරම්භ පාස්තුවක්. මේ ජීවිතයේදී අපි කවුරු කවුරෙක් හරි ගැටෙමින් හෝ වේවා ආසාවල් ඉෂ්ට කරමින් හෝ වේවා නැතුව හෝ වේවා ජීවිතේ ගත කරනවා. නමුත් අපි මෙලව වශයෙන්ම මේ වීර්ය පරිපූර්ණ කරගත්තේ නැතිනම් ඒකාන්තයෙන්ම ජරා දුකකට අයිති ලබනවා. ඒ නිසා ඒ මතුමත්තේ එන්න තියෙන ජරා දුකට බියෙන් මෙලව දැන් ඉදිරියටපත් වුණු කුංචි දුක ඉවසන්න පුළුවන් ශක්තිය නිසා වීර්ය වැඩි. ඒ වගේම ව්‍යාධි දුක මේ ජීවිතයේදී මිශ්‍රහට අපිට මේට වඩා දුක් කරදර පොළොපත් වෙනවා. ලෙඩ රෝග. ජරා දුක, වයසට යෑමෙන් එන දුක, මරණ දුක. ඒ කාන්තේම හරියට මේ මේක කියලා ගලවනවා. ඔක කවදා හරි පෙරලිලා එකට යට වෙනවාමයි කියලා අපි දන්නවනේ. අපි දන්නවා ඊට කලින් අපේ කටයුතු ඉවර කරලා තියාගන්න. එහෙමනම් මේ අනෙක් බාහිර පුංචි පුංචි දේවල් විසඳන්න ඒවා යුක්තිපසින්දලන්ට ඉන්නව වෙනුවට වීර්ය වඩා ගන්න පුළුවන්. ඒ නිසා වීර්ය ආරම්භ වස්තු තමයි මේ වීර්යයට පදනන්නේ. ඒ වාගේම අතීත සංසාර දුක දන්නවනම් අනාගත සංසාර දුක දන්නවනම් අපා දුක දන්නවනම් මේ වෙලාවෙම තිරිසං අපායේ මේ වෙලාවම പ്രേත යෝනියේ නරකයේ ඇති తත්වය අපිට වැටහෙනවනම් අපි මේ පුංචි මතුරෙක් යාට පුංචි කරදරයක් දුක් කරදරයක් ආවට අපි මේ විදි ආරම්භ වස්තු තේරුම් ගන්න කෙනෙක් වශයෙන් වීර්ය පසුබාහනය. වීර්ය බිම තියන්නේ. ඒ වාගේම වර්තමානයේ ආහාර සේවීම සඳහා ඇත්තා වූ දුක ආදී කොට ඇත්තා වූ මේ විදි ආරම්භ වස්තු අපිට අමතක වෙච්ච නිසා තමයි මේ ගැටුම. ඒ නිසා තමයි අපි මේ ශ්‍රද්ධාව පිළිගන්නේ. ඒ නිසා තමයි අපි මේ කුසල ඡන්දේ පිළිගන්නේ වීර්ය වැටේ. ඒ නිසා එවැනි දේ නොවැටෙන්න නම් අපිට මූල මතක තියෙන්න ඕන. විපැවිදි වෙන වෙලාවදී නැත්නම් සිල් සමාදන් වෙන වෙලාවේදී ඊගේ අතහරන වෙලාවේදී තිබුණා වූ ඒ ශ්‍රද්ධාව ඒ මට්ටමටම ආවේ මොකද මෙන්න මේ විරි ආරම්භ වස්තු පිළිබඳ අවබෝධය. නමුත් භාවනා කරගෙන යනකොට ඒක වැටෙන්න අවස්ථාව තියෙන සාධාරණයි. ධර්මානුකූලයි. නමුත් වීරේකුට ඒක තරන්නේ. වීරේක ඒක තේරුම් ගන්න කලින් සූදානම් වෙනවනම් වීරත්වේ වැඩ. ඒ වැඩෙනවනම් අවසානයේ දක්වාම යන්න පුළුවන් ශක්තියක් මේ වීරේ පවතිනවා. ඒ වෙනුවට බොහෝ දෙනා දක්ෂ වශයෙන් පාවිච්චි කරන්නේ මේ කුසීත වස්තු. මුන්නම දෙයක් හරි භාවනාවට බාධා වෙන විලාකට මොකද එහෙම වෙන්නේ කියලා අහුවොත් බඩ ගිනි නිසා බෑ. බඩ පිදිලා නිසා බෑ. සීතල නිසා බෑ. උණුසුම නිසා බෑ. ලෙඩක් වෙන්න මට තියෙනවා සැලසුම් කරන නිසා බෑ. ලෙඩක් වෙලා සනීප වෙච්ච නිසා බෑ. මට ගමනක් යන්න තියෙනවා බෑ. ගමනක් ගිහිලා ඇවිල්ලා කරදරයි වෙහෙසයි බෑ. මෙන්න මේ එක කුසීත වස්තුවක්. එහෙම නැත්නම් කුසීත වස්තු අටෙන් අරිකාල. ඉදිරිපත් වෙච්ච හැම වෙලාවකම අපේ වීරත්වයක් බිම වැටෙනවා, වීරියත් අඩු වෙනවා, ශ්‍රද්ධාව කුසල ඡන්දේ නැති බව කයෙන්, වචනේ, හිතින් බාරගත් කෙනෙක් බවට පත් වෙනවා. යෝගාවචරයේ වශයෙන් කවදාව එවැනි හිතක් නොවේවා කියලා අභිෂ්ඨාන කරනවා. අපිට කවදාකවත් එවැනි කුසීත වස්තු අරිකාලක් ඉදිරිපත් නොවේවා ඉදිරිපත් වෙනකොටම විරිය ආරම්භ වස්තු වලින් අපි හිත හදාගෙන අපේ වීරත්වය අපේ යෝගාවචර ක්‍රම සාක්ෂි සිංහ ස්වරූපයෙන් අපි ඉදිරියට යන්න ඕනේ ඒ වගේම සද්දන්ත කුලයේ ඇතෙක් වාගේ අපේ ගමන කෙලවර දක්වා මෙයාකට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ ඒක කල්යාණ මිත්‍යාගේ ගතිය බුදුරජාණන් වහන්සේ මේකට උතුම්ම ආදර්ශය සලසලා ඒ වගේම ඒ ආදර්ශය දැක ගන්න බැරි අපි වාගේ විනීත ජනතාව වෙනුවෙන් ඒක මතක හිටින විදිහට ධර්මයේ මේක ගැප් කරනවා. ගැප් කළ ධර්මයක් විදිහට ඉදිරිපත් කරන්නේ උන්වහන්සේ ගත්තා වූ මේ මහා වීර්ය වැඩපිළිවෙල දැක දැක මේ 5000කල් පවතින කාලේ මේ අත්ව මේ ගමන් කරත්වාගෙන අදිෂ්ඨානය. එවැනි උන්වහන්සේ නමක් ඉදිරිපත් කරගත්ත අපි ඒ ධර්ම නැවත නැවත අසමින් අපේ වීර්ය අලුත් කර ගන්නවන අපි කල්යාණ මිත්‍රයෝ අඳුනනේ එවැනි කල්යාණ මිත්‍රයෝ අනුගමනය කරන පිරිසක් බවට පත් වෙනවා එතකොට අපි පරිපූර්ණ භාවයට, වීරේ පූර්ණ භාවයට පත් කරගන්නට මේ බුදුබණ, මේ බුද්ධ ආදර්ශය අපිට හේතු වෙනවා. ඒ නිසා මෙතෙක් වෙලා මේ ධර්ම දේශනාවට අනුකම්පා දීමේ ලැබුවා වූ යන්තාක් මූල ධර්ම දැනුම් කොටාසයක් ලැබුණා ඒ දැනුම් කොටාසයත් ඒ වාගේම තම තමන් වශයෙන් භාවනා කරමින් ලැබුවා වූ මූල ධර්ම කොටාස එකතු කරගනිමින් ඒ දෙක සම භාවයටපත් කරගෙන දැනටමත් මේ යත්තා වූ වීර්යෙන්දී තව තවත් දිනු කර ගැනීමට සෑම සියලු දිනාටම ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන මෛත්‍රී සාගත කරුණාගත චේතනාවෙන් අද නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා. ඒ ලැබුණා වූ වීර්ය අනිකුත් සියලුම